බුද්ධ සම්පන්න ලක්ෂණ ලක්ෂණ මොකද ලක්ෂණයට මේක ප්‍රතිමාන ප්‍රකාශ කරන කෙනා සංස්කෘතිය ආශ්‍රයෙන් දේශනාමාලා ප්‍රකෘතිය වාර්තේ කේතබුණ එහි මෙසේ දේශනාව පවත්වන්නට ලැබුණා වෙනස් වෙනස් දේශනාවන් සැලසීමට සිදුවන එකක්. එම නිසා අපරාධ කල්පනා කළා එම සූත්‍රයේ සමාසෝත්ත ඊළඟ දේශනාව ප්‍රකාශ කිරීම සුදුසුයි කියලා. අන්තිම වරට ප්‍රකාශ කළේ සත්‍ය නිරෝධා වේදනා නිරෝධෝ සත්‍ය නිසා වේදනාව තියෙනවා. සත්‍ය නිරෝධයෙන් වේදනාව නිරෝධ වෙනවා. එනිසා අදාස වේදනා සත්‍ය සමාන වේදනා නිරෝධා සමාන නිරෝධ වේදනා නිසා සමාන තියෙනවා. වේදනාව නිරුද්ධ වෙන්නේ සංහාව නිරුද්ධ වෙනවා කියන එක අනුලා උදේශනාවක් විදිහට බලාපොරොත්තු වෙනවා. මේකම අත්‍යවශ්‍ය දැනුමක් ඇති වේදනාව කියන්නේ සුඛ දුක්ඛ උපේක්ෂා කියන වේදනා අස්තේකම කියන පොදු වචනයක් අපර. ඔහු දෙන්නේ අදහසක් තියෙනවා මේ වේදනාව නැතිවෙන්න ඔක්කොම කාමයෙන් නැති වෙනවා කියලා. ඒක වැරදි අදහසක්. බොහෝ විට අභිධර්ම මාර්ගයේ බබදාන නැබදාන තැන්වල කියන්නේ කරේ. විශේෂයෙන් දුක්ඛ සමග කාය විඥාන වැනි දේවල් ඒකාන්තයෙන් අපසර කම විපාක කියන එකයි ඒක ගන්නවා. බුදුදාන වහන්සේගේ දේශනාව නම් ඒකේ සඳහන් වෙනවා. එනවා මේ පිළිබඳව මේකමත් පැහැදිලි අවබෝධය පිණිස වීම සඳහා බුදුදාන වහන්සේගේ තේමක පාඩයක් සකස් කිරීමට අදහස් කළා. එනම් මෝලයේ කියන කියලා පරිස්සමෙන් බුදුදාන වහන්සේ සමාජය. ඔහුගේ නම මෝලයේ කියලා. මේ සීලක කියන පරිභාෂක බුදුදාන වහන්සේ මේක වදාළා. සංකල්ප භෝගෝෂණ ඒකේ සමන වාසනා ඒවන් වාදිනෝ ඒවන් දෙක්ෂිනෝ යනකේසෝයන් පරිසුබ්බලෝ පච්චායේදී සියසකන්නා දුක්ඛනා අදුක්ඛන සකන්නා සබ්බං සංකෝප්පත හේතුති ඉද බහන දෝෂම සීමාහාති කියලා වෙනස්කම් ඔවත් ගෞතමයන් වහන්සේ යම්කිසි පුද්ගලයේ සුඛ වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ මනහත් වේදනාවක් හඳුනා නම් ඒ සෑම වේදනාවක්ම කුබ්බකට හේතු කලින් කරන ලද අපසමයේ කුසලයේ විපාක වශයෙන් ලැබෙන ඒ කුමන සම්හාර සම්මන් බවක්ම කියන එවැනි වාදයකි සම්මන බවක්ම සිටිනවා මේවා බවත් ගෞතමයන් වහන්සේ උන්වහන්සේ දක්වන අදහස කුමක්ද? ඔබ කියන වහන්සේ වදාළා චිත්ත සමුත්ථානාමික සෝතිවස උපේක්ෂාන වේදිකාන උපජ්ජාන සාමන්තිකෝ සේවකේ සංවේදකබ්බන තථා චිත්ත සමුත්ථානාවේති උපේක්ෂාන වේදිකාන උපජ්ජාන ලෝකස්සතේ කෝසේ විසේ සංසච්ච සම්මතං යථා චිත්ත සමුත්ථානාවේති උපේක්ෂාන වේදිකාන උපජ්ජාන සියලු කියන්නේ මොකද නම් සේවක ඒ පිට නිසා සමහර වේදනාවක් නැති වෙනවා. සාමාන්‍ය පොසිමතේ තමයි තමන් තමන්ටත් ඒක දැනගන්නට පුළුවන් හේතුව මේ පිට නිසා වේදනාව ඇති වෙන බව. ලෝකස්තුති පොසිමතේ සංසස්ස සමාන ලෝකයාගේ සත්‍යයක් වශයෙන් සම්මත කරගෙන සිටිනවා කියනක මේ පිට නිසා වේදනාව හටගන්නා බව. සත්‍ය පොසිමතේ ඒ ඒකේ සම්බදාත්මා එවන්නාදනෝ එවන් දිස්සනෝ යන සංසයන් පිළිසුඳලෝ පට්ඨාමයේ දීති සුඛමනා දුක්ඛමනා අදුක්ඛම සුඛමනා මෙන්න තේනත යම් සම්බදාත්මයේ කියලා නම් සුඛෝ දුක්ඛෝ හේක්ෂා කියන කවර වේදනාවක් හරි ඇතුළන්නේ කලින් කරන ලබන කනවල විපාක වශයෙන් කියලා. අන්න ඒදී යම් කොච්චරක සාමාන්‍ය ආසං සංක අතිදහවන්ති ලෝකපති කොළසේවක සත්‍ය සම්මතන කායික අධිධවන්ති. අනේක දවස්මනේ එවන ශ්‍රමණය සමාජතම මේ පිට නිසා වේදනාව ඇති වෙන බව දැනගෙන දැනගන්නට පුළුවන්කම තිබෙද්දී ඒක අධිධවන්ති වෙනවා. ලෝකයා සත්‍යයෙන් සම්මත කරගෙන සිටිද්දී සත්‍යයෙන් පිළිගෙන සිටිද්දී මේ පිට නිසා වේදනාව ඇති වෙනවා කියලා ඒකත් අධිධවන්ති කරනවා. සත්‍යමා මේකන් සමන බාහනා නම් මිච්ඡා කියලා දානවා. එම නිසා පරිභාෂිතේ මම කියනවා ඒ ක්‍රම දාර්ශනික කියන කතාව මිත්‍යාවකී දෙවි කියලා. ඒ කියන්නේ කර්මයෙන් කියන වේදනාවල් හටගන්නවා කියන කතාව වැදගත් කියලා මම ප්‍රකාශ කරනවා කියලා බුදුරජාණන් වහන්සේ විසින් කියනවා. ඒ වගේම බුදුහාමුදුරුවෝ වදාළා චිත්ත නිසා වගේම සියලු වාසයේ සිට වාසය නිසා වේදනාවක් හටගන්නවා. සමන පාපයදනා හට ගන්නවා. ආනපානස්කාර කියන්නේ වාක්‍ය ස්කන් කියන තුන් දෝෂයෙන් පාපයදනා හට ගන්නවා. එන කර්ම හතරක් හදා. ඊට අමතරව මෙතන පරිහාරය වැඩකින් පරිහරණය නිසා තකා පහතරේවා වේදනාව ඇති වෙනවා. සමහර කෙනෙක් සමාන්ත පස්සේ නොවන ආහාර පාන අරගෙන සමානයේ සාරේ සෞඛ්‍යයට හිතට නොවන අන්දමේ සමානයේ කරගෙන පවත්වා ගන්න. යන ඒ තුළින් ලෝකෝත්තර දැක්මක් පුළුවන්. ඒක සාමාන්‍ය කීකටක නෙවෙයි සමාජ විකල්ප පරිහරණය නිසා සිදුවෙන එකක්. ඊළඟට උපකරණාවද මේ උත්තර සමාජනිකා කෙනෙක් යන වේදනාවට උපදිනවා. හොඳට භාගී දාන කිසිම විලාසෙ වාල සමීකරණය කරපු තැනකට ගියාම ඒක පාරක තුලක් හේයක් දෙනවා. ඒක මේ කර්මයන් නම් කියලා කියන්නේ අර කියන උපකරණාව නිසා සිදුවෙන දෙයක්. සිතේ තැනකට ඉඳලා දහදිය දාන්න තවම තැනකට ගියාම ශරීරයේ කොටක් දැනෙනවා. ඒ දුක් වේදනාව අතර නිසා සැකනේ දුක් කරනාම නිසා සිදුවන දෙයක්. මොකද දානවා ඒකට දානවා. ඊළඟට ඕකස්සම පාටි අනෑගේ උපස්සම පාට සමහර වේදනාවල තිබෙනවා. දැන් මේ යන වාඩි වෙන මදුරේක්ෂාව කියන්නේ උදාහරණයක්. දුක් වේදනාවට කියන්නේ අපට විපාක නෙමෙයි. මදවා මදුරේක්ෂාව කියන්නේ ඕකස්සම තමයි බාධා. සමහර කේත දීයන් කරන හැදියාර කරනකොට ළමයන් යෝජනා කියනවා. ඒක බොහෝ විට ඒ පස්සම සාධාරණ. මේ විදිහට බුදුදහම වහන්සේ වදාළ පරිණාමක අන්තිම කරුණ වශයෙන් තමයි වදාළ කර්ම විපාකය සාධනය වෙන වේදනාවක් කියනවා. මේ නිසා මේ සුඛ දුක් ප්‍රතිසාරණ වේදනාවල් කෙලින්ම කල්පිතක කර්මකම දෙස්කලයක් වශයෙන් කොට විපාකයක් වශයෙන් ඇතිවෙනවා කියන අවබෝධය වැඩි ජීවිත බුද්ධ දේශනාවට පටහැනි අපදාගෙන අපදාගෙන කොයි විදිහට කොයි ආකාරයෙන් දැනෙනවා. ඒ නිසා අපි මේක දැනගන්න ඕනේ මේ වේදනාව කෙලින්ම කල්පිත බව කරනවා කියන ඕන බව. අපගේ වැරදි පරිහරණය නිසා උත්පන්න උත්පන්නා නිසා උපස්කම්මන නිසා පාරමිතා නිසා යන දේ සුතුන් සංවේදනාවක් ඇති වෙනවා. එතකොට මේ වේදනාවත් කරන වේදනාව තුළ නිසංහාවක් ඇති වෙනවා. ආ වේදනාව කියන්නේ සුඛ දුක්ඛ උපේක්ෂා කරන තමයි. වේදනාව තුළ සංහාව කියලා කියනකොට ඒ සංහාව එකක් ප්‍රධාන වශයෙන් හයක් බව අදාළට දෙනවා. එන්නේ විශ්ේ සංහාවය ආනන්ද සංහාව කොටස් කරනවා. ඒක දැනෙන ආසාවක් කියන අරෝප සංහාව. අනිත් එක ඔය ඔව් ඔව් අනිත්‍යද පූර්ව බැලීමේ ආසාව, අද බැලීමේ ආසාව, රස ගඳ සුවඳ බැලීමේ ආසාව, රස බැලීමේ ආසාව, කායික ස්පර්ශ බැලීමේ ආසාව, මනසින් ලැබෙන දේවල් අරමුණු කිරීමේ ආසාව. මේ තමයි දෙක සංඥා, පද සංඥා, ගඳ සංඥා, රස සංඥා, පොත් සංඥා, ධර්ම සංඥා කියන සියලු දෙනා දැක්කේ. මේ සංඥා වුණා එක්ක කාම සංඥාවක් වෙනවා නැත්නම් බහුල බැඳී සිටීමට ඇති අපේක්ෂාවක් වෙනවා බල සංහාව අර කලින් කියපු කාම සංහාවම අත්දැකීමට කියන කුසපත් වෙනසයි බහුල බැඳීමට පවත්නා වූ බල සංහාවක් ඇතිවන්නේ ඒක අමතරව මේ ජීවිතයේ බලය ඉඳලා ඔක්කොම වෙනකම් කාලා බලලා සිටින දෙයක් තෝරන්නේ කියන එක නම් විදුල සංහාවක් ඇතිවෙනවා ඒ නිසා අර්ථය ප්‍රමුඛවාදී සංහාරය කාම භව විදුල කියන සංහාරයෙන් වෙනවා අදහසක් වෙනවා ආධ්‍යාත්මික වශයෙන් පරිභාග වශයෙන් දෙගුණයක් නම් උත්සාහය. අතීත අනාගත වර්තමාන කියන කාලස්ත්‍රයේ ගාම එක්තරේ වචනක් පිටතියක් දක්වනවා. මේ සංහාවකක දාසාවක් නෙමෙයි විස්තර වශයෙන් දක්වනවා කියනවා. එතකොට මේ සුත වේදනාව තුළ මේ ප්‍රත්‍යාකාර සංහාවක කවරක් වෙනවද කියලා ඒක නෑ තේරුම් ගන්නවා. දුක් වේදනාවට සමානවට වෙනවා. ඒක මම සමාජයේ තේරුම් ගන්න තාක්ෂණිකයි. අදුක්කමිත වේදනාව නැදහත් වේදනාවට සමානවට තියෙනවා. ඒකත් තේරුම් ගැනීමට කරන අපහසුතාවන්ට පුළුවන්. නැදහත් වේදනාවක් ඇති වුණාට පස්සේ බොහෝට නැදහත් වේදනාව නැතම සම්මලිත ලෝකයක් කලස්වරූපයක් ඉතිරි වෙනවා. මේ වැදගත් වේදාන ඉන්න පුද්ගලයාට බොහෝ විට කාමසුඛයන් කරලා යන ආසාවක් තියෙනවා. ඔකතන තමයි දැන් සාමාන්‍ය අදහස් වේදනාවක් තිබෙනකොට ඒක සාමාන්‍ය සමාජයන් කරගෙන නිසා ඉතින් ලයිට් ආකාරයෙන් නම් ලෝක බලන සම්මස්තන ගහලා මේ දේවල් ඒව ඉඳන් තියෙන මේ කර්ම අරගෙන ඒවා රසයෙන් මේ සංහාවක් තියෙන උපේක්ෂා මධ්‍යස්ථානාවතම එලෙසම සංහාවක් ජනිත වෙනවා. බොහෝ විට දුක් වේදනාවක් ඇති වූ උදසම ඒ නැති වෙනකොට ඇතිවන සුඛ වේදනාවක් නෙවෙයි දුක් වේදනාවක් නැති උදසම නැති විදිය උදසම කියන්නේ නන්දහත් වේදනාව. අද දුක් වේදනාවෙන් කියන පුද්ගලයාට ඊළඟට ඇතිවන උපේක්ෂා වේදනාව ලබා ගැනීම අවශ්‍යයි. ඒක නිසා තමයි උපේක්ෂා වේදනාවට සමානවක් තියෙන්නේ. දවසවල විපස්සනා ධාරණ සාන්තිය කියලා මේ හතරවෙනි ධ්‍යානය සහ ඒ නිවන ධ්‍යානය කියන උපේක්ෂා වේදනාව තුළින් සබ්ද බලන සංඥා, සබ්ද බලන සංඥාවක් නිසාන්තියක් ඇති වෙනවා. ධර්මයේ දෙන හතර දැනුමක් නැති බොහෝ දෙනා. උපේක්ෂා වේදනාව තුළින් මෙලෙසින් සංඥාව දැනෙනවා. දුක් වේදනාව තුළින් සංඥාව දැනෙනවා. දුක් වේදනාවක් නිවනට කිසිම කෙනෙක් කැමති නැහැ. ඒ දුක් වේදනාව මොනෙන්ද සිටින්නේ කැමැත්ත ඒ මානසිකව පවතින සාමාන්‍යයෙන් දුක්ඛජන රෝගය තුළ. මේ සමතර දුක් වේදනාවක් ශරීරයට හෝ මානසික දැනෙනම ඒ නැති කර ගැනීමට සම්බයක් නැත්නම් ආසාවක් ඇති වෙනවා. මේ දුක් වේදනාව තුළින් නැති ආසාව. ඒක සමතරව මේ දුක් වේදනාව නිසා මේ දුක් වේදනාව බලන වාට පසුව කාම කුසලයට යනවා. ඒක වෙන සංස්කාරයක් ගැන කියනවා. බොහෝ දුරට සමානයේ සිත්වල ඇතිවන දුක් වේදනා නැති කර ගැනීමද මෙන්න සෝරහම පානය කරනවා. අර රස සංහාවට යැපෙනවා. වේදනාව නැති කර ගැනීම සඳහා. මේ සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍රයක් තියෙන කල්ල සූත්‍රයේ වල ඒක සාමාන්‍ය හොඳ යහපතම ගැන වදනා කරන දෙයක් පිළිපැත්තට කියනවා. කාටත් දැනගන්න ප්‍රයෝජනවත් වෙන විශේෂයෙන්ම දේශනාපක්ෂය සමනා කියන කතාව විස්තර වශයෙන් දැක්වෙනවා ඒ සංස්කෘතියේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා අසුතව භක්තියේ පිටිදුන සුඛං වේදනා වේදේති දුක්ඛං වේදනා වේදේති අදුක්ඛං සුඛං වේදනා වේදේති. සුඛාසුඛ භක්තියේ අනිස්සවකෝ සුඛං වේදනා වේදේති දුක්ඛං වේදනා වේදේති අදුක්ඛං සුඛං වේදනා වේදේති. මේ බහුසුතනෝ අක්ෂතවත් උත්තරඥා සුඛ වේදනාවක් වෙනවා දුක් වේදනාවක් වෙනවා නදහස් වේදනාවක් වෙනවා මේ වගේම සුතවත් බහුසුතෝ ආහාරකයක් සැප දුක් නදහස් වෙන වේදනාවකම දිනනවා සත්‍යදිස්නේ කෝපසේ කෝපෝ අදස්සාව සම්මානා කරනවා සුතෝතෝ ආහාරකයක් සුතෝත අසුත දිනනවා හින්දා මේ පුත්තජන සුතවත් නෝ භක්තත නෝ පුත්තජන එහෙම මේ සුතවත් වූ ආර්ථාවිකයක් අතර තියෙන වෙනස කුමක්ද නහන්නේ මම මෙන්න පස්සේ කියන කාරණාව කියන තමයි මේ වේදනාපත්‍ය සංඥා කියනක නිරන්තර වශයෙන් විස්තර වන්නේ අසුභ දුක්ඛේ දුක්ඛ වේදනාය පුත්‍ර සමානයි භූතකේ සුභමකේ පරිදේශේ උරක්ඛාන සම්දති සම්මෝහන නාපජ්ජති මේ මේවා දැනගෙන ක්‍රියාත්මක කරන්නට වෙන කෙනෙක් ඉතින් මම ඉගෙනලා තියෙන්නේ අක්ෂත්වත්ව පුත්තජන මොහොතක නෝ පුත්තජන දුක්ඛ වේදනා දුක්ඛ සමාන දුක්ඛ වේදනා සැකේ විදස සෝසකෝ සෝසකලා ඉදම්මති හේතක සත්‍යය පරිදේව කියන විලාසය කියනවා. උරක්තාවේ සංගලතුන් පසුවේ අතල දහගෙන සැරසෙනවා. සම්මෝහන නාම පද්ධතිය මුලාවටපත් වෙනවා. ඒ මුලාවටපත් වෙනා කියන කපුපස්සේ කරගන්නවා. එතකොට සෝ මේ වේදනා වේදේශී පා සංකේතයේ ප්‍රතිසංකේ එනිසේ යක්ෂත්ව පුද්ගලයා වේදනා දෙකක් තිබෙනවා. මොනවද? කාය සංකේත ප්‍රතිසංකේ ආස වේදනාවක මානසික වේදනාවක බුදුමාර්ග ලක්ෂණ තුනක් කියනවා ඒක උලක් වෙනනම් දුක්ඛ වෙනවා මහණෙනි. ඒ දුකෙන් මිදලා යනකොටම තවත් උලක් එන ගන්නවා නැත්නම් තවත් උලක් එනවා. අර පදමේ උලට අමතරව දෙවෙනි උලක් එන නිසා වේදනා දෙකක් ඕවත් දැන. ඒකයි මේකේ කලකෝත් කියන්නේ. අන්න එලෙසම මහණෙනි මේ අත්‍යවශ්‍ය සුද්ධය දුක් වේදනාවක් ආවට පස්සේ අර ඉන්දිතේ සුරකිතේ කියන මේ පරිදි උරස්ථාන සංගති සම්මෝහන ආපදිතී මේ විදිහට වැඩපදිත කරනවා. මේ වේදනා දෙක විඳිනවා. සක්කාය වේදනා දුක්ඛාය වේදනා දුක්ඛාය වේදනා දුක්ඛාය වේදනා සක්කාය වේදනා දුක්ඛාය වේදනා දුක්ඛ සමාන උපදවාවති. මේ දුක් වේදනාව දැන් ශරීරයට හරි මනසට දැනුණාට පස්සේ පසුදවාහොත් මේක පිළි අනා දැක්වෙනවා මේක හොඳට ඉගෙන ගන්න ඕනේ මේ ප්‍රයෝජන ගන්න ඕනේ. දුක් වේදනාවක් අවස්ථාවක් ඒකව දෙකෙනවා. සමේන දුක්ඛ වේදනාවේ ප්‍රතිකරණ සංඥා දෝ දුක්ඛ වේදනාවේ ප්‍රතිකරණස්සියෝ සෝ අනුස්සීති. දැන් අර දුක්ඛ වේදනාව තුළ ගැටීම නිසා දෝ දුක්ඛ වේදනාවේ ප්‍රතිකරණස්සිය දුක්ඛ වේදනාව පිළිබඳ කටික අනුසයක් වෙනවා නම් සෝ අනුසයෙන් මේ ප්‍රතිගාණකයේ ගණනට පටන් ගන්නවා. එහෙනම් දුක් වේදනාවක් ඇති වුණාට පස්සේ අර විදිහට ශෝකයට වේකට පරිදේවයටපත් වෙනවා. මුලාවටපත් වෙනවා. වේදනා දෙකක් වෙනවා. පටිඝා මතේ මෙතන ඇත්තට. සෝ දුක්ඛය වේදනාය කුස්සෝ සමාන කාමසුඛං අභිනන්දති. දැන් මතක ගන්න. ඔහු වර දුක් වේදනා ඇති වුණාට පස්සේ කාමසුඛං අභිනන්දති. කාමසුඛේ දාස්ත්‍රණය කරන කාමසුඛේ ආස්වාද කිරීමට අපේක්ෂා කරනවා. දැන් මේ භාවනා කරන එකයි පද්ධතිය හිතට විකාර වේදනාවක් ඇති වෙන අතරට භාවනා ඥානසේක රේඩියෝ එකක සිංහල වෙයි. පද්දරසීට වහලුණා. ඊට පස්සේ ටෙලිවිෂන් එකට බලුවා. සූත්‍ර සාමාවට වහලුණා. ඉතින් අර දුක්ඛ වේදනාවේ ප්‍රතිගාමකේ ආලක්ෂාත්‍ය ඌට එන කරන්න දෙන්නේ ඉතින් කාමක සම්මාදිනන්දේ කාමකේ ආස්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. සංකීර්ණ හේතු මොකද මේකට හේතුව? මොකද මේ කියන්නේ නබික්ඛේ ඥානාති සුඛ ප්‍රතිද්දිනෝ අඤ්ඤත්ථාන සුඛ දුක්ඛාය වේදනාය නිස්සරණ මහණෙනි දුක්ඛජන පුද්ගලයා දන්නේ නැහැ මේ දුක් වේදනාවේ නිස්සරණය කාමසුඛය හැරෙන්නේ කෝදායන දුක්ඛාය වේදනාවේ නිස්සරණය වශයෙන් කියන්නේ දුකේ දුක් වේදනාවෙන් ගැලවීමට තියෙන මාර්ගය කුමක්ද දුක් වේදනාවේ නිස්සය නිදාස මොකක්ද කියලා දන්නේ නැහැ ඕ දන්නේ කොහොමද ආ මේකේ බුදුරජාණන් වහන්සේ මේ සම්බන්ධව වෙනස් තැනක ලක්ෂණ කතාවක් කියනවා. මේ සූත්‍රයේ අත්තානන්ද ඒකන්හා සුඛ අනිතරා සුඛ සංකතරෝච්ච පරමතරෝච්ච අභිසංකතරෝච්ච මේ කාමසුඛයට වඩා කාන්තෝ යනිතෝ අභිසංකතරෝ සුඛයක් තියෙනවා. සතමාචානන්ද ඒකන්හා සුඛ අනිතරා සුඛ සංකතරෝච්ච පරමතරෝච්ච අභිසංකතරෝච්ච කියන මේක නමකට නම් සිදුවේ. සාමසතියට වඩා තියෙන සාමසෝත්‍රණිතෝ වනාස්න අදුක්ඛන්ත කරගෙන වඩා සම්බදයි. ඒක මොකද්ද? උදාහරණයක් කොයිස්සේ සාමයෙන්ක ප්‍රතිපදේ දනවලයි සත්‍යසංකල්පවලා වේද ජම්පේක සම්පතන ඥානවලට සම්බන්ධ වෙන්නේ. මේ බුද්ධ ශාස්ත්‍රයේ මහානිකෝදාවතේ අනුව ධ්‍යානයට සමව විවාහය කරන අර සාමසිකයට වඩා ඒක සාන්තයි ඒක ප්‍රණීතයි ඒක නිසා මේ මොළේ ඥානයේ දහා දෙන ඥානයට කියන සමාධිය. ඒ ඥානට ඒක පළවෙනිට වඩා සාර්ථක වෙනසයි. මේ ඥාන හතරේ ඥාන මේ ආදීවසේ අතරින් ඥාන දක්වා මෙලෙස බුදුදානහාසේ සම්පූර්ණා දෙන්නේ. උදාමතරේ නම් කියන කාර්මික සමාධියක් වෙන සමාධියේ සමාධිය ආදී වශයෙන් දැක්වෙන මේ මනස්ව අත්දකින්නට පුළුවන් පරිසමාර්ථයට සම්බන්ධ නම් ඒක හැම සිතේකම අනුගමනය කරන එක තමයි සිදුවන්නේ. ඒ නිසා මට දුක්ඛ වේදනා සත්‍ය සම්මා දුක්ඛ වේදනා ආකාරයට තිබුණාට සමහරවිට තිබුණාට පස්සේ කාමසුඛයේ ආස්කාර කරන්න තෝරන්නේ මේකෙන් අත්‍යවශ්‍ය ආයතන සිතනවා මානසිකවත් වෙනාය සලකනපත් අත්දකන ඒ ඒකයි ගන්න කියන්නේ මේ දුක්ඛ වේදනාවෙන් නිදහස් වීම සඳහා එතකොට බුදුරජාණන් වහන්සේ වදාළා සෝ කාමස්කම් අධිනන්දක ඉදන් කාමසුඛය අධිනන්දනය කරනවා සත්‍ය සාමකතන අභිනන්දනය හෝ සාමකතේ මෙලිකන අභිනන්දනය දෙන්නට ප්‍රාර්ථනා කරන සාස්ත්‍රාල කරන විට යෝ අසුකාරයේ ධනවරා රාම සුරසේ වන්තිති සුඛ වේදනාව පිළිබඳව අනුපාන අනිත්‍යයක් කියනවා නම් අනුම ඒකේ ධනනයට පටන් ගන්නවා මේ සත්‍යඥානයේ රාගානිකේ ධනනම සිතතේ මේ ගොනුන බලන නිසා අපේ සංස්කාර ලෝකයකට අදගෙන අදගෙන යනමනේ ඒ අනිත්‍ය ධනනම ගන්නවා අපි දන්නේ නැහැ. වේදනාවට මේ සංස්කාරකත්වයේ දුක්ඛන ආකාරය අපි ගාවෝදන්නේ අපේ නැගස්කම නිසා දුක් වේදනාව ආකාරයට දෙදෙනා. දෙදෙනා කියන්නේ ඒකාන්ත වශයෙන් මේ වගේ ධර්මයක් පිට තුළ තියෙන ව්‍යාපාරණය වගේ පිටුලම් ගන්න පුළුවන්. භාවනා කරන විට ඒ භවනා කරන විට ඇතිවන දුක් වේදනාවක දෙකක් තියෙන භාවනාවේ යහපාදම වර්ණය. දුක් සහගත සිත්පත් බලාගෙන යනවා. සංස්කාර මුකට තමයි අදගෙන තියෙන සංස්කාරක ප්‍රදාන තියෙන්නේ. ඒක දෙක වේදනා කරනදී ඇති වෙන බලක් පන්නන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක සබහාර ප්‍රදානයි. ඒක මානසික බලක් කරනවා නම් ඒක මානසික අයිම කරනවා නම් ඒක නෙවෙයි අර වේදනාවම අතිශය ධර්මයක් බවට පත් කරගන්න සංස්කාර දුක්ඛ ධර්මයක් බවට පත් කරගන්න. මේක පස්සේ එන වේදනාව නිතිවීමට සාමසික ආස්වාදයක් ප්‍රේක්ෂා කරනවා නම් ඒ තුනෙන් ආරාමයේ පිළිපොතල ඇති කරගන්නවා. දැන් සෝ සත්තා වේදනා නම් අස්තංගන අස්තංග අස්තංගනක අස්වාදනක ආදීනවක ගතාවක මනස්සදාන. සමුදයන සෝ ඒ සිද්ධාය විසින් මේ වේදනාව විසින් සමුදය දන්නේ නැහැ. වේදනාව නැති වෙන ආකාරය නැගේ වේදනාවක් නෑ. වේදනාව ආස්වාදය ගන්නෙත් නෑ වේදනාව ආදීනව ගන්නෙත් නෑ වේදනාවේ නිස්කලංකයි. කවුද මේ අස්තිකයක් කොච්චරද විසින් වේදනාවේ සමතේ ගන්න වේදනාවේ අස්වරණය ගන්න නිරෝධය ගන්න. වේදනාව ඒ වගේම ආස්වාදය ගන්න ආදීනව ගන්න නිස්කලංකයි. වේදනාවකදී සුඛ ආස්වාද සුඛ වේදනාවකදී සුඛ ආස්වාදයන් ලැබෙනවා. ඒක සාමාන්‍ය ස්වરૂප එකක්. ඒකම ඉතාම අදී. ඉතාම අල්පලයි. ඒ මොහොතේ තියෙන ඒ මොහොතේ ලැබෙන. නමුත් ඒක පස්සේ තියෙන වෙනවා කියන දුක්ඛම පාපය කෙලකෝට ගන්න කල්ප විදිහට ඉගෙනන්නට පුළුවන්. ඒක නිසා ඒකේ තියෙන ආදීනේ දැනෙන්න. අනිත් දෙකේ සුඛ වේදනා දුක්ඛ වේදනා ආදී වේදනා කියන මිශ්‍රණය දැනෙන්නේ නැහැ. පස්ස සාසන වේදනාන සම්මුතියෙන් දක්වන දාස්කයන්ට ආදීනන්ට මුක්ෂණයන්ට අස්වදානට මේවා දාන කීක යෝ අදුක්ඛම සුඛා වේදනාය අවිද්‍යාව සෝච්චෝ අනසීති මේ අදුක්ඛම සුඛ වේදනාව පිළිබඳව යම් කිසි අවිද්‍යාව අනසයක් තියෙනවා නම් අන්න ඒක ගන්න පටන් ගන්නවා මේ වේදනා පස්සා සංහා කියන එකට මේ ඔක්කොම දැන ඇදී ඇති වෙනවා. වේදනාව කියන සංහාව කියනවා කියලා නිරන්තරයෙන්ම කොස්තල කියන නිරන්තරයෙන් අපට පැහැදිලි කරලා දෙන්නේ. නමුත් කොහොමදක් කියන ගඟට ධර්මයෙන් මේක නැසවන්න ඕන වේදනාව කියන ධාරාංශය කියන ආකාරය, වේදනාව කියන සතුටාංශය ගලන ආකාරය, වේදනාව කියන අවිඥානකයේ මතුවන ආකාරය. මොකද මේකේ බුදුරජාණන් වහන්සේ කතා කරේ කියලා දෙනවා. සෝවකපිටේ විකෝ සුඛ වේදනා රාගානුසයන පහල සුඛ වේදනා පිළිබඳ තියෙන රාගානුසය පැත්තකින් සඳහන් නැතුව දුක්ඛ වේදනාව පටිඝානුසයන අස්සරින දුක්ඛ දුක්ඛ වේදනාව පිළිබඳ තියෙන මේ පටිඝානුසය සම්පූර්ණ වෙනස් කරන්නේ නැතුව අදුක්ඛ සුඛ වේදනාය අනුගාමිකයන් අතමෝහනිස්වා මේ මදහත් වේදනාව කෙරෙහි පවතිනා වූ අනුගාමනක අනිත්‍ය අනන්තර ධර්මයේ නැතුව අවිද්‍යාව නැත්නම් අවිද්‍යාව අත්හරින්නේ නැතුව විද්‍යාව අනුපාදිකා මේක විද්‍යාව ප්‍රඥා ඇති කරගන්නේ නැතුව විද්‍යාවන්නේ දුක්ඛසංකතන භෞතිකයේ තියෙන සංකාන විද්‍යාවේ ජීවිතයේ දින සියලුම දුක කෙරෙන කරගෙන තියෙන සංකාන විද්‍යාවේ කිසිදු ලක්ෂක සිද්ධ නොවන ක්‍රියාවක් වෙනවා. මේ දේශනාවන් ජීවිතයේ සියලුම දුක නැති කරන නිසා සංඥා සම්පූර්ණ ඉස්තේ කරනවා කියන්නේ. සංඥාව කියනකොට අර වාදාංශයේ පදගාංශයේ අවිද්‍යාංශයේ කියන අනිත්‍ය ධර්ම තුනම පිටතින් ඇති වෙන ආකාරයෙන් බලවා ගන්න ඕනේ. යෝගනාසනේ මේ ප්‍රතිලාභ නැති කර ගන්න ඕනේ. දැන් මෙලෙස මේ පුද්ගලය සුඛ වේදනාවේ අංශාදාංශයෙන් බලන්න පුළුවන්. දුක් වේදනාව තුනට අධිගාංශය කියන එක පිළිගන්නවා. අදුක්කමසිත නැදහත් වේදනාව තුළින් අර අවිද්‍යාවන්සයක් ඇතිවීමට ඉඩ දෙනා මොකද කර්ම දානය වේදනාවේ හේතු දානය ඇතිවීම සමග නිරෝධ දානය අත්සන්දනය ඒ වගේම ආස්වාදේ දානය ඒ වේදනාව තුළින් ඇතිවන ආධිනේ දානය වේදනාවේ විස්තරණය දානය ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළන සෝ සුඛං වේදනා වේදේති සංයුක්තෝතං වේදේති දුක්ඛං වේදනා වේදේති සංයුක්තෝතං වේදේති අදුක්ඛං වේදනා වේදේති සංයුක්තෝතං වේදේති මේ සුද්ධලයා සුඛ වේදනාවක් නැනකොට සාමනස්සෝ ඒක දෙවි බැහැලා ඒ වේදනාව විඳිනවා දුක්ඛ වේදනාව පිළිබඳව ඒක දෙවි බැහැලා සාමනස්සෝ වෙලා ඒ වේදනාව විඳිනවා මදහත් වේදනාවක් වෙන විට ඒ මදහත් වේදනාව දෙහි බැඳිලා ඒ සිද්ධලයා මේ වේදනාව අත්දැකීම දුක්ඛය වෙනවා. අනාත්මික දුක්ඛය අපිට අපතේ සංයුක්තව ධාතයා ගැන වන්නේ නැතේ පද්දේ වූ දුක්ඛේ දොන්නති උපායාසේහි සංයුක්ත දුක්ඛස්නා සූරදාන. මෙන්න මේ පොඩ්ඩලට තමයි මම මම කියන්නේ මේ සංයුක්ත ධාතයා ධාතය සමග දෙකදෙහිලා දරාව දරාව සමග බඳලා යාති මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස්සා සමග සම්මුත් වෙලා ඇස්සලා නැහැ. සම්මුතෝ දුක්ඛස්මාති වදාමේ සංස්කාර දුක දුක දැකලා සිටිනවා. එතකොට මේ වේදනාව තුළින් සංස්කාර ශාස්ත්‍රය මෙලෙසම කරගෙනවා. වේදනාව තුළින් පටිච්ච සමුප්පාද ශාස්ත්‍රය මෙලෙසම ක්‍රියාත්මක වෙනවා. වේදනාව තුළින් අපි නැවත නැවත දුකින් දුක වෙනවා පස් කරනවා පස් වෙනවා. එනිසා මේ වේදනාවේ අවබෝධය ප්‍රතිවන්නට ඕන වේදනාව කියන කාරණාව ඒ වගේම අතිජානකයේ අවිජානකයේ ගණන ආකාරය දැනගන්නට ඕන ඒවා නාස්තනේ නාස්තනේ අපි භාවනාව කරන්නට ඕන එහෙම නැත්නම් මේ භාවනා කරන පුද්ගලයෙකුගේ භාවනා නොකරන පුද්ගලයෙකුගේ අතර වෙනසක් දක්නට ලැබෙනවා ඒවා කියන ගැන පස්සේ කියන ධර්මයේ විශේෂ එකතු කර ගන්නවා ධර්මයේ සායෝනික ධර්මයි ඒ නිසා මූලාමය විදිහට ඊළඟ පිළිපදින්නට මම ආදානක ඕන. අර වේදනාව කියන්නේ සම්පූර්ණ බැඳෙන්නේ මොකද වේදනාව සමන්ගේ පාඩිය වේදනාවේ පාඩිය ඇතිවෙන්නේ නැති වෙන නාම මාත්‍රය. අපි කැමති වෙනත් වේදනාවක් තියෙනවා අකමැති වෙනත් වේදනාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් දෙනවා. මේ අහතේ මහණෙනි මේක වාසන යහට දැනෙන හැමම අනුහාතනයි. උඩ කරන සමනා යට කරන සමනා එන බඩේ නැගෙන සලහනවා ඒක ඔක්කොම බඩේකට තමයි රූප දිශාවම විදාකාරයෙන් කියලා ගන්නවා අන්න ඒ වගේ මානසික පංචස්කන්ධේ විවිධාකාරයෙන් වේදනා ඇතිවෙනවා සුඛ වේදනා වේදනා දුක් වේදනා ඇතිවෙනවා අදුක්ඛම සුඛ වේදනා ඇතිවෙනවා මේක ස්වභාවයෙන් එකයි ඒක තමයි මේ පිටපතහස්ස රෝපේ යථාස්ස රෝපේ මේ වේදනා අපිට ගන්න යන යන මම වේදනාවක් වෙනවා කියලා වේදනාව ඇති වෙන්නේ නැති යන නාම මාත්‍ර අපේත ස්වභාවික ධර්මයක්. නාම වේදනාව කෙරේ ඇලෙනක් ඇති වෙනවා දැකනක් ඇති වෙනවා. මා වේදනාව කෙරේ ඇලෙන දෙකින් ඇති නොකරන කියන වේදනාවක් ඇති නැති නැති යන ධර්මයක්. මේ ආදී වශයෙන් අපි දැනගන්න අවබෝධ කරගන්න ඕනේ වේදනාව ප්‍රශ්න වෙදීමට මේ කර්ම උපකාර වෙනවා ඇති. එතකොට දැන් අපි ප්‍රකාශ කරන වේදනාව තුළින් සාධානිකයේ අවිඥානිකයේ ඒ වගේම සතිදානිකයේ ගණන ආකාරය වේදනාව කියන්නේ සුඛ දුක් උපේක්ෂා කියන වේදනා තුනකම බව. මේ වේදනාව තුළින් රූපාභය රූපකණා ශබ්ද සංහාදී සංහාව උපදිනවා. මේ සංහාව උපදින ස්ථාන එකක් තියෙන බව බුදුරජාණන් වහන්සේ වදාළා තිබෙනවා. සතර සතිපට්ඨාන සූත්‍රයේ සංවේග කටයුතු විස්තර කරනකොට අපි වෙන 10ක් තියෙනවා 10 සමගමට කරගෙන එතකොට කන නාසය දිය ශරීරයේ මනස කියන එකට ඉන්ද්‍රිය පහට ඒවා අන සම්මාන ඒ අනුසාරයෙන් හිතා ගන්න ඒක ඉන්ද්‍රිය පහට ඒවා කියන වෙන ආකාරය මොනවද මේ සංහාරය කියන ස්ථාන වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළ සක්කෝ වික්‍රේ ඇහැමම නෙමෙයි මොකද සංඥාව උපදින තැනක් එච්චේත සංඥා උපද්දමාන උපද්දිතේච්ච නාමේස නාමේසුතේ එහේ මනෝමය සංඥා ඇති වෙන තැනක් එහ සංඥා වසීතා සිටින තැනක් දැන් ලෝකේ තියෙන සංස්කාරවල සම්ච්ඡේද සංඥා උපද්දමාන උපද්දිතේ එච්චේත නාමේසුතේ මේක ලෝකයේ රූපසාකර වන්නේ සෝතන වාස්තවමාන අත්දැකීම් සමානයි සිටි සම්පූර්ණ කෝපයේ සියලු සංසාර දෝෂ නැතිවතාවකට පොඩිකේෂණය සමානව ඈත් දෙවි සංහාවක් කියන්නට පුළුවන්. ඊළඟට ඈත අරමුණනවාද රූපකේ සංහාවක් කියන්නට පුළුවන්. ඈ රූපේ දෙකකට පස්සෙ මොකද කියන්නේ? ඔව් පස්ස විඥානයේ සංහාවක් කියන්නට පුළුවන්. දැන් තමයි කියන්නේ. ඒ කියන දායකත්වය කියන්නේ මොකද්ද? සාස්ත්‍ර සංස්පර්ශයේදී වේදනාවක් ඇතිවන කන්නාවක් ඇතිවන්නට පුළුවන්. පස්වෙනි පස්සේ කියන්නේ මොකද්ද? ඕ සාස්ත්‍ර සංස්පර්ශදා වේදනාව. සුතද කොටේ කාර්යනා කියන එක. ඒ වේදනාව කියන්නේ කන්නාවක් ඇතිවෙන දැන් ගන්න කියන්න. පහයි. පහයි. මේකයි සත්‍ය වෙනවා එතන තියෙනවා. ඊළඟට සත්‍ය සංස්පර්ශයේ සත්‍ය සංකප්පය වේදනාව වෙන කර්ම තමයි මේ කර්ම පහක් වෙන සංහාය ගන්නට පුළුවන්. ඊළඟට රූප සංඥාදිකේ රූප සංඥාව මහන්නේ එක්කීකා සංඥාව උපදිනවා පද්ධතිය වෙන සංහාව උපදින තැන. රූප සංඥාව ගන්න ඊළඟට මොකද්ද? රූප ඊළඟට රූප විතක්ක රූප විචාර රූප ගැන නැවත නැවත සිහිපත් කරන එක විතක්ක රූප නැවත නැවත නැවත නැවත ඒ ගැන විමසනවා බලන එක රූප විචාර තව එකක් කියන්න දැන් නගන්නේ රූප තණ්හා තණ්හාවට තණ්හාව රූප තණ්හාවට ඒ තණ්හාව නැවත තණ්හාවක් ඇතිවීමට උපකාර වෙන මේ තණ්හාව උපදින ස්ථාන 10ක් අහ පිළිබඳව මෙලෙසින් වදාළා මේ 10 වෙනි සංහාව ප්‍රති යන්නට ඕන භවනාව තුළ. නැවත කියන්න ඇහැ රූපය චක්කේනාමය චක්ක සංපස්සේ චක්ක සංපස්සද වේදනා. රූප සංඥාව රූප සංචේතනාව රූප විචක්ක රූප විචාර රූප කන්ටප්පේ අනුසාරයෙන් විචාර ගන්න කන ශබ්දයේ සෝත විඥානය සෝත සංපස්සේ සෝත සංපස්සද වේදනා. ඊළඟට සබ්බ සංඥා සබ්බ සංකේතන. සබ්බ විචක්ක සබ්බ විචාර. සබ්බ සංඥා. එහෙනම් මාසේට, ජීවිත, ශරීරයේට, මනසට. ඔය ආකාරයෙන් කොටකොලක මේ සංඥාව දැනට වෙන ආකාරය මෙන්න දැනගන්න ඕන. දැන් ඇහැට සිය රූපයක් දැක්වාට පස්සේ කෙනෙකුට සංඥාවක් ඇති වෙනවා. ඊළඟට කනට හොඳ සිය ශබ්දයක් වුණාට පස්සේ ශබ්ද සංඥාවක් ඇති වෙනවා නේද? නාමයෙන් ගන්න සුවඳක් දැනෙනට පස්සේ සංඥාවක් ඇති වෙනවා. දැන් මම මේ ආයෙත් අහනවා ප්‍රශ්නයක්. ඇහැට රූපයේ සිය රූපයක් දැක්කාට පස්සේ සංඥාවක් ඇති වෙනවා. මේ රූපයේ තුලින්ද සංඥාව ඇති කරලා දුන්නේ. එහෙනම් මොකද සංඥාව ඇති කරන්නේ? ඈ? ආ සිත් දෙන්නේ ගුණ සංඥාවක් කියන්නේ හිතේන්නේ. ඈ? රූපයෙන් මතුවන සංහාව කියන එක මම අහන්නේ. රූපය තුළින්ද මේ සංහාව ඇති වෙන්නේ. අර මොනේ තෘප්තිය. බුදුරජාණන් වහන්සේ කියන දේ කියන්නේ දැන් මම මේ පටන් ගත්ත දේශනාව කොහොමද පටන් ගන්නේ? ප්‍රිය රූපයක් නිසා සංහාව ඇති වෙනා මිනිසුන් දෙවිය ශබ්ද නිසා සංහාව ඇති වෙනවා. ප්‍රිය ගන්ධ නිසා මේ ආදී වශයෙන් ප්‍රිය අරමුණ තුළින් සංහාව ඇති වෙනවා. අපි මේ උදාහරණයක් කතා කරන්නේ. අපි අරමුණ තුළින් තියෙනවා. මම අහන ප්‍රශ්නේ ප්‍රිය රූපයක් තුළින්ද සංහාව ඇතිවන්නේ? අන්න කතාව. වේදනා පත්‍ය සංහාව කියලා කියනවා. අපි දේශනා පටන් ගත්තකොටම කියන්නේ බුදුමහත් කියන්නේ මේ කච්ච සම්පාද ධර්මය හැම එකම කියලා හැම එකම අහනවා හැම එකම සත්‍යහාස කරනවා විතර විතර දැනගන්න ගන්න දෙන්නේ. නමුත් අපි හිතන්නේ ප්‍රිය රූපයේ තියෙන වේදී සංහාවක් ඇති වුණා. ප්‍රිය සබ්දයෙන් සංහාවක් ඇති වුණා. ප්‍රිය ගඳ සුවඳ වලින් සංහාවක් ඇති වුණා. ඉෂ්ඨෝ කාන්තෝ මනාපෝ උපස්යන්තුලින් සංහාවක්. එහෙම නේන බුදුමහත් වදාළේ. වේදනාවක් පත්‍ය සංහාවක්. මේ වේදනාව කොහොමද දැනිට වන්නේ? දැන් අපිට කරන අපේ ලක්ෂණ රෝපයක් දැක්කම කෙනෙකුට වේදනාවක් ඇති වෙන සුඛ වේදනාවක්. ඒ වේදනාව ඇතිවන්නේ කොහොමද? ඔපස්සේ නිසා තමයි පස්සේ ඇතිවන වේදනාව ඇති වෙන කොහොමද? පස්සේ ඇති වෙන වේදනාව නැති වෙනකක් බලන්න. අන්න හරියනවා කියන්නේ ඇති මොකක්ද? සංඥාව නිසා තමා ඇහැට රූපයක් දැක්කාට සතුරු ඒ රූපයේ දෙන්නේ අපි අර සුද්ධ භාග විපරීත සංඥා කියන අයෝනිසෝ මනසික විපරීත සංඥා කියන. ඒක තේරෙනවද? මේ කියන්නේ මේක ඉස්සෙල්ලා සුද්ධ භාගයෙන් මේ ඒක සුද්ධේ දකින්න ඉස්සෙල්ලා විපරීත සංඥා විපරියාය සංඥාව ලෙස කරගන්න අයෝනිසෝ මනසික ප්‍රතිබද්ධ. යෝනිසෝ මනසිකාරය මේව තමයි අපි හුරු කරලා තියෙන ආකාරය. මේක හොඳයි මේක ලස්සනයි මේක කාන්තාව මේ මේ නැවැත් ආකාරයෙන් ඒක පිළිබඳ සංඥාවක් අපි ඇති කරගන්න. ඒ සංඥාව තුළින් තමයි ඊළඟට වේදනාවක් වෙන්නේ. තේරුණා? හොඳයි. මේ වගේම තමයි සබ්දේ. සබ්දේ තුළින් අපි සංඥාවක් ඇති කරගන්න. අපි උදාහරණයක් කියනවා. ඔන්න මේ හොත්තටම බණලා පරිසවටනේ තවත් කෙනෙක්. අර දැනහාට මිනිහට එතකොට එන්නේ දුක් වේදනාවක් නේ. අහිතන්න ඔය ළඟම ඉන්නවා කවදින්ෙක් අර දැනුමහන පුද්ගලයාගේ පරම හතුරු මෙහි. මේ මිනිහට අර දැනුම සම්පි අහනකොට කොච්චර සුඛයක් දැනෙන. අනිත් ඕකට ඕම බණ්ඩිත්මයි කොන්දේ. නේද? අනිත් ඕක ඕම දැනගත් මන්නේ මේ විදිහට ඒ පුද්ගලයාගේ සිත තුළ තියෙන මොකද? සුඛයනවා. එකම වෙලාවේ එකම ශබ්දය. එක පුද්ගලයෙකුට දුක් වේදනාවක් වෙන දෙයක්. තව පුද්ගලයාට සැප වේදනාවක් දින දෙනවා කියනකොට දුක එක්කම සැපෙන්නේ අර බලන දෘෂ්ටි කෝණය අනුව අපි ගැන දක්වන සංඥාව අනුව අපේ සිත තුළ ඇති කරගන්න ලබන සංඥාව තුළ විශේෂයෙන්ම මේ කය ලැබෙන පොට්ටබ්බ ධර්මයන් හැර අනිත් සියලුම වේදනාවක් අපේ නොදැක්කම නිසා අප දෙකින්ම ඇති කරගන්න ලබන ධර්මයි. ඒක නිෂ්පලවම අපට කියන්නේ. ඒක නිවැරදිවම සිදුවන්නේ. කයට දැනෙන පොට්ටබ්යම් පව අපේ සංඥාවට දෙන්න තමයි වේදනාව ජනිත වෙන්නේ මේ ආකාරයට කියවට තේරෙන්නේ එතකොට මේ සංඥාව ඇති කරගත්තේ කවුද? රූපයේකින්ද, ශබ්දයේකින්ද, ගන්ධයේකින්ද ඒකකින් ඇති කර දෙනවද? එහෙම නැත්නම් අප ඇති කරගන්නවා. අපයි සංඥාව ඇති කරගන්නේ. ඒ සංඥාවට අනුව වෙන වේදනාව ඇති කරගන්නේ කවුද? ඈ? ඒත් අපමණයි. මේ වේදනා පත්‍ය තණ්හා වේදනාවට පස්ව දැන් තණ්හාවක් ඇති වෙනවා. අර කලින් දීපු සුඛ දුක්ඛ උපේක්ෂ. ඒ තණ්හාව කවුද යන්නේ කියලා ගන්න. ඈ? සම්මානයේ තියෙනවා. සෝපතේ තණ්හාවක් ඇති කරගෙනද? සද්ද තුලින් තණ්හාවක් ඇති කරගෙනද? බඳ තුලින් රස තුලින් පොට්ටබ්බ තුලින් නැත්නම් අර වෙනත් වෙනත් කරුණු තුලින් තණ්හාවක් ඇති කරගෙනද? අපේ විසින්ම අපම ඇති කරගන්නේ සංහාව. අන්න ඒක නිසායි සංහාව නිරුද්ධ කරන්නට පුළුවන්. ඒ අපි නැති කරගත් ඒක නිසා අපිට මේක නැති කරගන්නට පුළුවන්. දැන් තේරුණාද කතා? මේ විදිහට එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ වේදනා නිරෝධා සංහා නිරෝධෝ වේදනාව නිරුද්ධ වුණාට පස්සේ මොනවද? සංහාව නිරුද්ධ වෙනවා කියලා. මේකත් ඉතින් විතර ඇහෙන්න විතර කියවන්න කියලා ධර්මයේ දෙවිදගියොත් නම් දෙවියෝ වරසනවා. වේදනාව විරුද්ධුනාට පස්සේ සංනාව නැහැ. ඔකයි උගන්වන්නේ, ඔකයි කියන්නේ. ඔකයි දීන්නේ. එහෙනම් දැන් මම අහන්න ප්‍රශ්නයක් මේ ඔන්න හම්බෙන්න කෙනෙකුට නින්ද ගිහිල්ලා කියන කිසිම වේදනාවක් නැහැ. ඕකට කිසිම සංනාවක් නැහැ. නැත්නම් මේ වෛද්‍යවරුන්ට පුළුවන් මේ වේදනාව නැති වෙන මේ මොහින්දන විනිශ්චය ජාතකය. ඒකෙන් ඉන්ජෙක්ෂන් වශයෙන් හෝ නැත්නම් පොටි වශයෙන් දෙන්න පුළුවන් කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ. ඒ බුද්ධලට ඉදිරියට ගන්න මෙහිදී ක්‍රියාත්මක තත්ත්වය තියෙනකත් හරි වේදනාවක් කිසිම එකක් දැනෙන්නේ නැහැ. ඒ වේදනාව එදාට නැති නිසා ඒ තුළ සංඥාවක් නැහැ. හරිද? නැත්නම් කෙනෙක් ඉන්නේ නැති වේදනාවක්. එතකොටත් වේදනාවක් නැහැ සංඥාවක් නැහැ. නැත්නම් කෙනෙක් නැති කරන. එතකොටත් වේදනාවක් නැහැ සංඥාවක් නැහැ. තියෙනවා. නමුත් එතන සංහා නිරෝධයක් තිබුණා නෑ. වේදනා නිරෝධා සංහා නිරෝධෝ වේදනා නිරුද්ධයෙන් සංහා නිරුද්ධ වෙනවා කියලා කියනවා. දැන් ඊළඟ ප්‍රශ්න නමයි. බුදුරජාණන් වහන්සේට සැප වේදනා ලැබෙනවා, දුක් වේදනා ලැබෙනවා, අමංගහත් වේදනා ලැබෙනවා. සමතන් වහන්සේ සුඛ වේදනා ලැබෙනවා, දුක් වේදනා ලැබෙනවා, අදුක්ඛම සුඛ වේදනා ලැබෙනවා. දැන් බුදු කෙනෙකුට භාගයේ බුදු කෙනෙකුට රහතන් වහන්සේ කෙනෙකුට ඕනෙන දුක් වේදනාවක් තියෙනවා. එයාට සංහාවක් තියෙනවා. දුක් වේදනාවක් තියෙනවා. එයාට සංහාවක් තියෙනවා. ඒ කියන්නේ බුදු දනහාලට ප්‍රතිග්‍රහණය රහතන් වහන්සේ එතෙන් දෙනවා. මම කතා කරන්නේ නැහැ. මම කොහොමද කියන්නේ ඒකත් කියන්නේ. ඒ උත්තරයන් කියන්නේ ඒකට එනවාද ඒක? ඒකෝට වේදනාව නිරුද්ධ වෙලා තියෙන සංහාවක් කියලා තියෙනවා. වේදනාව තිබුණා සංහාවක්. ඒකත් විපතක්. වේදනාව නිරෝධා සංහා නිරෝධෝ කියන වේදනාව නිරෝධයෙන් සංහා නිරෝධයයි කියන කතාව කියවට. බුදුසසුනේ මහරහතන් වහන්සේලා වහන්සේලා වෙන කෙනෙකුට සුඛ වේදනාවක් ඇති වුණාට කිසිම සංහාවක් ඇති වෙන්නේ නැහැ. වේදනාව කියනවා. වේදනාව නිරෝධයලා නෙවෙයි. දුක් වේදනාව ආවට පරිණාමයක් ඇතිවෙන්නේ නැහැ. අවිද්‍යාව අවිද්‍යාවක් ඇතිවෙන්නේ නැහැ. නැදහ වේදනාවක් ආවා. තේරුණාද කතාව? සාමාන්‍ය පොත්සෙද්දන ලෝකයට වේදනාව නැති වුණාට කන්නාව නිදුද්දවන්නේ. අර මම කියන විදිහට මේ හඳන දෙකක් හෝ සාධනෙන් දෙකක් වීමක් හෝ වෙනසක් ඇතිවෙද්දී එනවා. එහෙනම් වේදනාව නෝද සංහාන නෝද කියන්නේ මොකද්ද? මෙතන තමයි අපි ඉගෙන ගන්න සමතාවක් දැනෙන්නේ. වේදනානුරෝධෝ සං වේදනානුරෝධා සංඥානුරෝධෝ කියන්නේ නම් කියන්නේ වේදනාව පිළිබඳ යම් සංදරාවක් තියෙනවා ඒක නිරුද්ධ කිරීම තුළින්මයි සංහාව නිරුද්ධ කරන්නේ බුදුරජාණන් වහන්සේට පස්සේ බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලාට කවර වේදනාවක් කවර හෝ සංදයක් කවර හෝ රාගයක් නැහැ. ඒ නිසා කවර වේදනාවක් ඇති වුණත් ඒ සංදරාගය මෙතන ශේෂ වශයෙන් නිරුද්ධ කර ඇති නිසා මේ පුද්ගලයන් තුළ කිසිම වේදනාවක් ජනිත වන්නේ නැහැ. එහෙම නැතුව මේ වේදනාව නැති ගමන් තණ්හාව නැති වෙනවා කියන කතාව නෙවෙයි මෙතන අදහස් කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළනවා යෝගිස්සේ දුක්ඛානේ යෝගිස්සේ දේශනාවේ සංදරාගස් පහාන සංදරාග විනයෝ ඉදං උච්චති වික්ෂමේ වේදනා එනිස්සල මහණනි වේදනාවේ නිස්සාරණය කියන්නේ වේදනාවේ නිදහස විමුක්තිය කියන්නේ මොකද්ද වේදනාව කියන පිළිබඳ යම් සංදරාගයක් දෙනවා නම් නැත්නම් එනවා මේක දිනේ ඒක සම්පූර්ණ ප්‍රහාණය කිරීමක් චන්ද්‍රාව විනෝ චන්ද්‍රාව පහන චන්ද්‍රාවේ සම්පූර්ණ නැති කිරීමක් නිදිනාවක් හේතුවක් වෙනා මේකයි වේදනාවේ ඉස්සල ආනන්දයේ වේදනාව පිළිබඳව චන්ද්‍රාවේ සම්පූර්ණ වශයෙන් නිරවශේෂ වශයෙන් නිරුද්ධ කිරීම තුළින් වේදනා නිරෝධා සංහා නිරෝධෝ සංහා නිරුද්ධ වෙනවා නැතුව වේදනාව නැති වීම තුළින් පස්සේ නැති ඉඳන් වේදනාව නැහැ එහෙම කියන්න පුළුවන්. ඒක නෙවෙයි මෙතන කතාවේ තියෙන ගැඹුරු අර්ථය. උපරජාන මහන්සේ අදහස් කළේ නැත්නම් මේ වේදනාව කෙරෙහි තියෙන සංවේගය සහ රාගය නැති වෙන ආකාරයෙන් කටයුතු කරන්න ඕනේ කියන එක. ඒකම මේ සංහාව විරුද්ධවන්නේ. එන නිසා අපි මේ වේදනාව පිළිබඳ තියෙන සංවේගය වේදනාව පිළිබඳ තියෙන රාගය අයින් වෙන ආකාරයෙන් කටයුතු කරන්න ඕනේ. භවනා කරන විට විශේෂයෙන්ම මේ භාවනා කරන කෙනාට වේදනාව පස්නාව වදනට වේදනාවක් මම විඳා මම විඳා මම විඳා කියන හැඟීම අයින් කර ගන්නට ඕනේ. දුක් වේදනාව කෙරෙහි ගැටෙන අනුකසාවක් නිසාදී මේ දුක් වේදනාව මම විඳා මම විඳා මගේ වේදනාව කියන වැරදි සංඥාව අපේ සිත තුළ සැලකගන්න තිබෙන නිසා. මමයි මේ වේදනාව අත්දකින්න මමයි මේ වේදනාව භුක්ති විඳින්න මටයි මේ වේදනාව දැනෙන්නේ මේ ආදී වැරදි සංඥාවක් හිත තුළ පවතින වේදනාව අරමා කලින් කිව්සේ මේ අහසේ මනන බුල දෝහා ධාමනා මෙහා ධාමනාති මේ පංචස්කන්ධය තුළ මේ සාකාර වේදනාවක් තියෙනවා ඒක මම මේ ධර්මයක් නෙවෙයි ඒක මම නෙවෙයි සම්බයාවක් නෙවෙයි වේදනාව යථාර්ථ ඒකේ පාඩේ ඇති ඒකේ පාඩේ නැති යන ස්වභාවික නාම මාත්‍රයක් මේක කෙරේ ගැටෙන්න ගැටෙන්න වේදනාව තව තවත් නිමුදෙනවා දුක් වේදනාවේ දෙතෙන් දෙතෙන් මේ වේදනාවේදී වේදනා දෙකක් වෙනවා මොනවාද? සාහිත්‍යයේ ප්‍රතිස්කන්ධ පාරේ වේදනාවක් සාපේක්ෂ වේදනාවක්. එතකොට එම නිසා දුක් වේදනාවේ දෙතෙන්මත් කරන වේදනාව මම විඳිනවා මම විඳිනවා කියන සංඥාව තිබෙන නිසා. ඒක අපිට තියෙන අනිමේසෝ. ඒකේදා මම නෙවෙයි මේක ස්වභාවයෙන් ඇති නැති ගැන ස්වභාවික මාත්‍යය. මේ ස්වභාවය ස්වභාවය තමයි පාඩ කරන්න ඕනේ. අපි මේ කොහොමද කියන ස්වභාවික ධර්ම මනමලිය කියලා ගහනය කරපු නිසා මේක ඇදෙන්නේ දැක්කම. ස්වභාවය ස්වභාවයෙන් වාර්තන අපි ලහත්නා මේකත් ඒක නිසා මේ ස්වභාවික සත්‍ය ස්වභාවික සත්‍ය තමයි මුකාවන්නේ. වේදනාවේ ස්වરૂපය ඇතුළේ නැති යන ඒක මට වළක්වන්නට පුළුවන් ධර්මයක් නෙවෙයි. මේක වේදනා භූමියක් නෙවෙයි සංසංසන්දේ කියන්නේ. පස්සෙත් යකඩයක් තියෙන සීතලක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ ඒක දක්ෂයන් වෙනවා කියන්නේ මේ වේදනාව ගැන දෙන කරුණ කෝටුව තුන වේදනාවක් නෙවෙයි මේ සියලු බාර ඒකයි මේ වේදනාව මම වෙන ගම්මේනෝන බව අපි අත්දැකන්න පුළුවන් ගමන් කරනවා සුඛ වේදනාව ඊට ප්‍රකට දැනෙන හිතේ මේ සංගරාගේ වේදනාවකදී නැතිව ගන්නටයි මම මේක කරන කීයක් කියන්නේ ඒකෙන්නේ සංහාව නැති යනවා. සංහාන රෝධය ගැන කතා කරනවා නම් අරහත් ඵලයේ දක්වාම දින දීර්ඝ දේශනාවක් කරන්නට ඕනේ. ඒ දේශනාවක් කියන්නේ දැන් අවසන්. ඒක නෙමෙයි මම ඒකට කැමතිත් නෑ. එතකොට දැන් සුඛ වේදනාව. සුඛ වේදනාව මම නෙමෙයි නැහැ කියලා කියන දත්ත ඒක සුඛ වේදනාවක් තමයි. සුඛ වේදනාව අනිත්‍යයි අනිත්‍යයි හිතටම දන්නවා මේ සුඛ වේදනාව අනිත්‍ය බව. මේ සුඛ වේදනාව මම විඳින්නේ නැති බව අදටම මම කඩදාසන ගන්න පුදුලක් කියන සුඛ වේදනාව විස්හාන්තයෙන් අනිත්‍ය දන්නේ කියලා ඔබ සක්ෂදස්සේ පැහැදිලි ඒක දන්නවා ඒක බව. සියත් සියයම සත්‍යයි. ඒ සුඛ වේදනාව තුළින් මේ මම විඳින මේ මම මේ ප්‍රයෝජනා මගේ මගේ ආත්මයක් නෙවෙයි කියන එකත් පැහැදිලිව අවබෝධ කරගන්න තියෙනවා. අනිත්‍ය භාවයත් අවබෝධ කරගන්න තියෙනවා. මම වෙන බවක් අවබෝධ කරගන්න. නමුත් ප්‍රයෝජනා විදිහට ආකාරයක් තියෙනවා. හරිද? හරිද? ඈ? මේ සුඛ වේදනා විදිහට ආකාරයක් තියෙනවා. අපි දුක් වේදනා ආත්මීය සංකල්පයෙන් ඉතින් ඒක දුක් වේදනාව දහනය කරන ඒ දෙවිත් දුක් වේදනාව දෙදෙනා. මනෝවිද්‍යාව ගැන හැඟීම නිසා. සුඛ වේදනාව අනිත්‍ය බව දැනගෙන හිටියත් අනාත්ම බව දැනගෙන හිටියත් මනෝවිද්‍යාවේ නැහැ කියලා දැනගෙන හිටියත් සුඛ වේදනාව විඳින්නේ තන සස්සාහා යසංගරාමය සුඛිතවදිය. ඒකනේ සතරදාගාමී සුඛිතල ඇතුළත් මේ සුඛ වේදනාව ආස්වාද කිරීම සිදුවන්නේ. එහෙනම් ඇයි සිදුවන්නේ? සුඛ වේදනාව සැපක් කියන ගාන සැපක් කියයි සිතාගෙන සිටින මුලාව නිසා. මේක සැපක් සැපක් සැපක් කියලා අපි හිතන නිසා සැප වේදනාවට සංග්‍රහ කරනවා. දුක් වේදනාව දුකක් කියලා දන්නා නම් දුක අනුභව කරන්න ප්‍රවෘත්තියම දෙන්නේ නැහැ. දුක වේදනාව දුක්කතෝ දැක්කබ්බ. දුක වේදනාව දුකක් වශයෙන් දකින්න විද්‍යාඥයන් තේරෙන්නේ නැහැ. මේ දුක වේදනාව එතකොට දුක වේදනාව දුකක් වශයෙන් දකින්න ඕනේ කියන එකයි සුඛ වේදනාව දුකක් වශයෙන් දකින බව ගැටුමින් ප්‍රකාශ කළේ. ඒ සුඛ වේදනාව සතක් සතක් කියලා හිතනකොට ඒ පිළිබඳව සංග්‍රහයක් ඇති වෙනවා. කොහොමද සුඛ වේදනාව දෙකක් තියෙන්නේ? ඈ? දෙකමං කියන්නේ මොකද විපරිණාම නිසා දෙකක් ලැබෙනවා. සුඛ වේදනාව අනිත්‍ය කියන විපරිණාම තමයි. අනිත්‍ය බව දැනගෙන සුඛ වේදනාව දැනෙනවා. සාමාන්‍යයෙන් ඇතිවෙන සුඛ වේදනාව මොනවද කියන්නේ? ඒක සුඛ වේදනාවක් සංකල්පයක්. සුඛවේදනා මානෙන්නේ නැහැ මානෙන්නේ කියන්නේ එකක් ගන්න. ඒක තමයි ගන්න. සුඛවේදනාව සතක් සතක් සතක් කියන්නේ මානෙන්නේ ගැටියක් තියෙනවා. ඕක තමයි ළමයි කියන්නේ සුඛ වේදනාව කියන රාග අනුසය කියන තැන. එතන සුඛ වේදනාව විඳීමේට යම් කිසි සංදයක් හානියක් වෙනවා නම් අන්න ඒ සංදරාග සත්‍යය තමයි සාග අනුසය කියන්නේ. ඒ විදිහට සුඛ වේදනාව සැපක් කියලා දන්නවා සුඛ වේදනාව දුකක් කියලා දන්නවා. සුඛ වේදනාව ඇතිවෙච්ච ගමන්ම සුළු ආස්වාදයක් ලැබෙනවා. අර සෝසේක දක්ෂන ගුණව බුදුහාම දේශනා කළ දෙන එක හරියම රසවත්. මේ තුවාලයක් තියෙන මේ කොඳ වේදන හරිය වෙන මොකට ඔන්න කහන් ලැබෙනවා. ඊට පස්සේ තුවාලය රත් කරන්න හිතෙනවා. මොකද මෙහෙට කහන් දැකහන් ඒක සැපයි රත් කරන්න දක්වන්න සැපයි. සුවායක් නැතිවෙන්නත් කපල කියන උදාහරණයක ඒ කපල එතන වලට ප්‍රහාණව දානවා. නැත්තම් ඉතින් මේකට ඒකපයක් දෙන්නවද? ඉතින් දැනෙනවා. බුදුහාමරහන කුමාරයා මම කියන්නේ. කපලේ ඇතුළේ නැති බුද්ධයා අහන්නේ දුක් ඒ මිනිහට එක දුක. සත්‍යවන්තව තවත් ගමන සත්‍යවල තියෙන බුද්ධයාට කතන්න කතන්න සැපක් වශයෙන් කියලා සතරන් හත්කම ඒක සැපක් වශයෙන් කියන. එතන සත්‍යීයම තුනේ නෙවෙයි පැහැදිලිම තුනේ නෙවෙයි සැප වේදනා වෙන්නේ. ඒ වෙනාලේ පැහැදිලිද තිබෙන නිසා මේ සත්‍යය වෙන්නේ. අංකද්ද හේතුව මට දැනනකොට ඒක මාගන්න දුන්නා මොකද කියලා කියන්නේ. එතකොට අපේ සිත තුළ මේ සුඛ වේදනාව පැහැදිලිලා හඳුනනවා. ඒ පැහැදිලිද තිබෙන තාක්කල් සුඛ වේදනාව ආස්වාද කරනවා. ඒවා. ඒ කොපමණකයි ප්‍රතිසංඥා ප්‍රදානට ඕනේ. මේ සුඛ වේදනාවේ සමලේ නැමෙන රාගය නෙමෙයි. සුඛ වේදනාව නිසා මේ චන්දරාගය මෙලෙසින් ඇති වුණා. මෙලෙසින් චන්දරාගය ඇති වෙච්ච නිසා මම මේ විදිහට පසුගිය ජීවිත කාලය පුරාම අනන්ත අප්‍රමාණ දුක් දැකලා ඉඳන්නේ. නොඑක ආකාර කායික ක්‍රියා, නොඑක ආකාර වාචික ක්‍රියා, නොඑක ආකාර මානසික ක්‍රියා, සැතෙන සැතෙන වේදනාව නිසා අනන්ත දුක් දැහැට නිඳා මේ දුක් දැහැට නිසාම ඒ සුඛ වේදනාවට පිට සංදරාමය නිසාම අනන්ත ප්‍රමාණ සංස්කාර දුකම අනුභව කරන්නට සිදු වෙනවා. සුඛ වේදනාව නිසා ඇතිවන ආස්වාදය කුණු පෙඩක් නෑ. ඒතරම් බර ඇති දෙයක් නෑ. ඒ ආස්වාදය නිසා ඇති වෙන සංස්කාරික දුක්ඛයේ මහ පොළොවට දෙන්නේ බරයි. ඉස්සාරයි. එහෙමයි පසුගිය කාලවලදී තිබුණා. සුඛ වේදනාව පිළිබඳ තියෙන සංකරාගයේ යම් කිසි කෙනෙක් අයින් කරනවා නම් අයින් කරන් කියන පොදුමට දක්වන කෙනියක්. ඒ පොදුමට දක්වන තුන සංකරාගයේ අයින් කරපුවාම ආත්ම නිර්වාණ සාන්තිය මහ පොළොවේ මුළු විශ්වයට වඩා විශාලයි. ඒකාන්තව සහවරයි. නැතිදානය. අනිත්‍යනේ. මේ අනිත්‍ය ඥාන පොළොවට දක්වා මන උසස්සුදු. ඒ වගේම මහා විශාල දුක දැන් දෙන සුඛ වේදනාව සංග්‍රහණය කරගෙන තිබෙනවාද එසේ සංගරාගේ තවත් සම්මානකට බාහිර දෙන කටලේකක් එකට ලැබෙනවා ඉන්නේ නැත්නම් මේ විශ්වාසම පොළොන් දක්වාමත් නැති මේ සංගරාගේ සුපරේඥා පිළිබඳ සංගරාගේ පැත්තට දාලා නිශ්චිතම විශාල වෙන මෙවුවා ඒකාන්ත නිශ්චිත සෝකාන්ත සෝයා බුදුවා කියලා ලබනවා එතනයි කියන්නේ සෝදා ගන්න. සෝදා ගන්න පොළොන් දෙක දෙක අසන්න දෙකට. එහෙනම් මේ සුඛ වේදනාව කුච්චිදාන අර ස්වාමීන් වහන්සේට දෙන්නා ආවට දෙන්නා මේ වේදනාව සොයා දැනනවා දැනනවා කියනවා ඒක ඇත්තටම දෙයක් නෙවෙයි සුඛ වේදනාවට කියන සංග්‍රහම ආපු ගමන එතන පරිණාමය දෙවිලා දෙවිමක් ඇතුළේ සිද්ධ වෙලා කියන සංස්ථාපයක් කියන දැනගන්න. ඒක තේරෙන්නේ සාමාන්‍ය කෙනෙකුට. ඒක තේරුම් ගන්න කෙනා හොඳට ධ්‍යාන සම්පත්තියේ සංවේග ඒ තුල ඉන්න තමයි සුඛය වෙනවා කාමසිකය තමයි. දැන් හිතන්නේ. ඒ හිතනකොටම සමාධියට ඕලාන කරනවා, බර වෙනවා, සිිතට දුකක් දෙනවා එන්නේ අර සිය සංස්කරණ නැති වෙන හැටි ආකාරය දක්වන්නට පුළුවන්. මේ සත්‍ය හරියට අවබෝධ කරගන්න තොර තුන්වැනි මේක වේදනාව නිසා මෙලෙස මහා විශාල දුක්ඛ සංගය ඉති ආනාපාන සංස්කාරය අපි අනුදැක්කා. මේ මේ විදිහට කායික වාචික ක්‍රියා කරලා මේ සුඛ වේදනාව මහාලුන් වශයෙන් අපි ලැබුණා. සුඛ වේදනාව අපි නැතුවා. අවංකවම කියන්නේ. මොන නැතිවෙන්න සම්පූර්ණ නැතිවෙන්න යනවා සුඛ වේදනාව කියන සංග්‍රහය යන කියලා. ඒ කලින් පසුගිය ජීවිතේ පුරා යම් කිසි සුඛ වේදනාවක් දෙකේ කියන සංග්‍රහය නිසා මනසික නැතිවීමක් නැතුවනම් ඒ ඔක්කොම දුක් ඒ යකට නැති කියන්නේ නැහැ මේ සංගරාවේ උදා වුණා නම් නැහැ නේද? කොහොමතරම් නම් නිදහසක්ද කොහොමතරම් නම් නිමුක්තියද විවිධ උදාහරණට වන්නට තිබුණේ. මේක තමයි දකින්න ඕනේ. කියන්නේ සුඛ වේදනාව කියන්නේ සංගනාව නිසා මනස මේ ආකාරයෙන් මහා දුක මහා නිකස්සක් නැති සත්‍යයක් මහා දැනීමක් මේ සංගනාව අයනවා නම් අනේක හරි වෙනවා දැන් මේ මොකක්වත් ප්‍රශ්න මොකක්වත් නැහැ නිස්සාරණ. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළ වේදනාය නෝවේදනාය සංග්‍රහණය සංග්‍රහණයක් තමයි නිකන් වේදනාය නිස්සාරණ කියන්නේ. මේ වේදනාව පිළිබඳ සංග්‍රහණය තමයි කියනවා කියලා කියනවා නම් ඒකයි වේදනාව කියන නිස්සාරණ නිදහස් භාවය කියන්නේ. එම නිසා මේ සුඛ වේදනාවන් පිළිබඳ මේ අරමුණ මොකද මේ කියන සංදේ දෙකක් ඒ කියන රාගය දෙකක් අපි හඳුනා ගන්නවා. සමාධිමත් පිටක් කියනකොට කියන ප්‍රඥා දිනවලා කියනකට කියන එක සම්බන්ධව බලන්න කියන කාරණාව. සමාධිය සාකන වශයෙන් බලනකොට අපිට තියෙන මනස වේදනාව මේකට කියන සංවේ රාගය නෙමෙයි. මේ සුඛ වේදනාව කෙරෙහි තියෙන සංව රාගයේ නැති සිටින අවස්ථාව තමයි උදාගාමී සේමන දාගාන. මේක දකින්න පුළුවන්. දැන් ඕකම අනිත්‍යත් ගැන අපට දැනගන්න. පටිච්ච දුක්ඛ වේදනා. මෙන්න දුක්ඛ වේදනා දැන් මේ දුක්ඛ වේදනාවට අපි ගතනවා. දුක් වේදනාව මගේ වේදනාව කියලා අර කලින් ජීවිතේ සෝත කරනවා පරිදේව කරනවා ප්‍රතිවස්ථානය අනුගත කටියා කරනවා ගන්න මුලාවටපත් වෙනවා මුලාවටපත් වෙනදී තමයි කලින් පස්සට යනවා මුලාවටපත් වෙන කොහොමද මම දුක්ක් වේදනාව කියන මුලාවටපත් වෙනවා මේ දුක් වේදනාව නිත්‍ය ධර්මයක් කියලා මුලාවටපත් වෙනවා මේ දුක් වේදනාව ආත්ම ධර්මයක් කියලා මේවාටපත් වෙනවා. මේ දුක් වේදනාව පොරේ තියෙන ගැටීම දුක වෙනීමේ හේතුවක් කියලා දැනන කෙනාටපත් වෙනවා. ඒක දුක් සංදේශික දැනනකොට මේ ආකාරයෙන් මලාවටපත් වෙනවා. මෙන්න නිසා මේ දුක් වේදනාව දුක කියලා කියන බාරන්නේ දුක් වේදනාව මේකට ගැටෙනවා. මොකක්ද ගැටෙන්නේ? මේ මම දුක් වේදනාව හඳුනා ගන්න නිසා. මගේ දුක් වේදනාව නෙවෙයි දුක් වේදනාව මම නෙවෙයි මම නෙවෙයි. ඒක නෙවෙයි යන අනිත්‍ය ධර්මයක්. එනිසා බුදුදාන වාසේ වේදනා වදාන දුක්ඛය වේදනාව මේ දුක්ඛය වේදනාව පිළිබඳව අනිත්‍යංපස්සේ නිවේති වයංපස්සේ නිවේති නිරාමංපස්සේ නිවේති නිරෝධංපස්සේ නිවේති පාටිනිස්සද්ධානපස්සේ නිවේති මේ වේදනාව දැනාට පස්සේ ඒක අනිත්‍ය ධර්මයකට ප්‍රකාශ කරන්නට ඒක කියන රාගය දිවි යන ආකාරයෙන් විනාඩි දෙකකට විරාගාන පස්සේ වාසය කරන්නට හැම වේදනාවක්ම ඊළඟට දවදින් දවදින් යන ආකාරය දැකින් ධානාපස්සන නිරෝධී ධානාපස්සන වලින් ආශෝකානති. සතිස්සබ්බන් පතියේ අතරගෙන අතරගෙන ආශෝකානති. මේ අපි අල්ලා අල්ලා උපාදාන කරන කරන වේදනාවන් නිදි මුතුන් කියන්නේ කියන්නේ සතිස්සබ්බන් පතියේ වේදනාව තමයි. වේදනාව නම් වේදනාවක් නෙවෙයි ඒකනාවක් නෙමෙයි නේද? සබහාන කොට හමාතිය. මට මොකද කිහිපේ සිතුවනට හෝ ඇලීමට මේ සබහාවක නාමනාස්ෘතික සබහාවක නාමනාස්ෘතික. සබහාවක භාවනාවේ නාමකරණ. බාහකලන්ගේ පටිච්චසමුප්පාදය අතහරින. ඊළඟට වේදනාවේ නිරෝධානපත් වන වේදනාව නිරුද්ධ වෙන නිරුද්ධ වෙන යන ආකාරය ලබන. මේ වේදනාව එන්නේ මෙලෙසින් බලන්නේ මොකද? මේ වේදනාව මනසේ නිදුනේ. වේදනාව ආත්මය වේදනාව ස්වභාවික වශයෙන් බවනා වූ නාම මාත්‍ර කියන බව අවබෝධ කර ගැනීමට ස්වභාවික ධර්ම මාත්‍ර කියන බව අවබෝධ කර ගැනීමට ඊට පස්සේ මේ වේදනාව වෙන නාම වේදෙන්නේ මේකේ ඔය හදියක් ඇතිවන්නේ ඒක බලන්න මේ දුක් වේදනාව පිළිබඳ සංග්‍රහය කරන ආකාරය මේ දුක් වේදනාව කියන දෙකම පටිඝා මානසික ප්‍රදාන කරන්නේ සුඛ වේදනාවක් විඳීමට මාතුල තැනක් තියෙනවා ඒක නිසා දුක් වේදනා වලට මම අකමැති. දුක් වේදනා මම කියලා කියනවා ඒකට මේ දුක් වේදනා වලට අපේක්ෂාවක් තියෙනවා. මෙන්න මේ අපේක්ෂාව මේකයි කියලා දකින්නට පුළුවන්. දැන් බලපුවාම සත්‍යකම තෝරගන්න අවබෝධය සමාධිය කියන බලනකොට අන්නේ දුක් වේදනාව දුක් වේදනාව කියන එක වෙනසක් නෑ. දෙකෙන් අපිට මෙතන කියලා වෙනවා. වේදනා සත්‍ය තණ්හා කියන එකට වඩා මේ විස්තර. ඔය විස්තර කතා කරන්නේ නැති. ඔය සත්‍යයේ මතුවෙන නිසා තමයි. මේ සුඛ වේදනාවේ දෙත්තන්නාවක් නැති දුක් වේදනාවක් සංඥාවක් නැති මේ දෙක නැතයි. මෙන්න සුඛ වේදනා මෙන්න දුක් වේදනා මෙන්න මේ පිළිබඳ සංඥා මෙන්න ඡන්දේනාව. මේවා ප්‍රයෝගයක් දැකින්නට පුළුවන් කෙනෙක්. සමාධිය ප්‍රඥාව. මේ සංඥාවක් සංස්කාරයක්. උපතේ ඇතිවෙන නැති යන සිතින් මා ප්‍රබල කරන්නේ. ඒ කියන්නේ තනවා කියන මේ අපි සත්‍යයේ පිටගත් ධර්මයක් නෙවෙයි. මෙතනම සත්‍යය කියන ධර්මයක්. ඒකත් ඇතිවෙන නැති යන සංස්කාරමාත්‍ය. වේදනාව ඇතිවෙන නැති යන සංස්කාරමාත්‍ය. මේවා නැගෙන හිතේ යම්කිසි මෝඩකම දෙන්න පුළුවන්. ඒ මෝඩකම තමයි ඒක සංස්කාර මාත්‍ර කල්පනා කරනවා. ඒ විදිහට සංස්කාර මාත්‍රයක්. බනවා දකින්න මොකද මේ? සත්‍යම සත්‍යම ඒක සංස්කාරයක්. මේ මොකක්ද කියන්නේ? සංස්කාර ටිකක් තිබුණා සංස්කාර ටිකක් නැතිලා එක සමයක් ඕනනම් පවතින. සමයක් කියන කතාවත් එක්ක ඉඳ පරිපාලක් කියන්නේ නෑ. මේ පරිපාලක් කියන වචනේ නෑ. සංස්කාර මාත්‍යයක් කියලා සංස්කාර මාත්‍යයක් පවතින සංස්කාර මාත්‍යයක් කියලා. මේක මම කියලා ගත්තා. මම කියන හැඟීමක් කියන එක සංස්කාර මාත්‍යයක්. මගේ ආත්මය කියලා ගන්නවා වේදනාව හරිවට දැනෙන එක ඒකත් පිටු කරපවතින සංස්කාර මාත්‍යය. ඉතින් මේ සංස්කාර වලින් නැති වෙනවා, මෙතන නැති වෙනවා, මෙතන නැති වෙනවා, මෙතන නැති වෙනවා. මේ නැති නැති යාම සංග්‍රහද සංස්කාරය, සංහව සංස්කාරය. අනිත් විදිහට මතුවෙන්නේ සංස්කාර ධර්මයක්. මෙන්න කියන්නේ මොනවා මහා පොළවට මේ මනසට කරනවා මහා අධර්මක පවතන ලෝකෙට කියලා හරවත් මහා කියන්නේ නේද? හරි. පොළොවට කියලා බලලා මෙයා මෙයාට බොන බොන යනවා කියන්න අවශ්‍ය නැහැ. ඒක පොඩි දෙයක් කියලා සමාජයකට ප්‍රඥාකට මේ මොනවද ආ මොනම ධර්මයක් වගේ හිතේ සංස්කාර මාත්‍රයක් ඇති වෙන්නේ නැති යාම පමණයි මේ මුළු විශ්වයම කියන්නේ. සංගයත් තිබුණා කියලා රාගයත් තිබුණා කියලා සංහාවක් තිබුණා කියලා දේශයක් තිබුණා කියලා අදලක කවරක් තිබුණා කියලා කවරක් දේශයක් තිබුණා හිතතරේ තියෙන කියනවා මේක ධර්මයේ මොනවාද කියන කාර්යය. මේ ධර්මයේ තියෙන හරයක් තියෙනවා ආසනකෙන් ගන්න මොනවද මේක. මේ මොනවා කියන්නේ කියනවා. යෝනිසෝ කියන තුන්වැනිම බලනකොට අර වේදනාව විදෝධන සත්‍යයේ වේදනාව මුදුන් දින ආකාරය දක්වනවා. වේදනාව නිරුද්ධ වෙනකොට නිකම්ම නිරුද්ධ වෙන්නේ. වේදනාව තනම නිරුද්ධ වෙන්නට බෑ. නාම රූප සියල්ලම නිරුද්ධ කරලා වේදනාව නිරුද්ධ වෙනවා. සංකර වේදනාව නිරුද්ධ වෙන්නට බෑ. වේදනාව උපදින තරක් නාම ධර්ම මෙහෙම සම්මිශ්‍රණය කරගෙන. පස්ස සංකේතන, සංඥා සංකේතන, සංස්කාර සංකේතන මේ නාම උපදින කරගෙන. ඒ නිසා වේදනාව නිරුද්ධ වෙනකොට නාම ධර්ම ඔක්කොම නිරුද්ධ වෙනවා. ඒ වේදනාව නිදයෙන් නිදෙලා හිතට තියෙන රූපණික සුක්ඛම කියන වේදනා නිරෝධයේ දකින්න වෙන නාම රූප නිරෝධය. එම නිසාම මේ සියලු වේදනාවේ මොනකට සම්බන්ධව ගන්න වේදනාවේ නාම රූප නිරෝධා සලාසන නිරෝධෝ කියනවා. සලාසන නිරෝධා පස්සම නිරෝධෝ කියනවා. පස්සම නිරෝධා වේදනා නිරෝධෝ කියනවා. වේදනා නිරෝධා සංහා නිරෝධෝ කියනවා. මේ ඔක්කොම මොකද්ද නාම රූප නිරෝධය නාම රූප නිරුද්ධුණාට පස්සේ සලආයතන නිරුද්ධ වෙලා ගියම ඉවරයි සලආයතන නිරුද්ධ වෙනකොට පස්සෙත් නිරුද්ධ වෙලා ඉවරයි පස්සේ යනකොට වේදනාවල නිරුද්ධ වෙන ඉවරයි වේදනාව නිරුද්ධ වෙනකොට සංහාවක් නිරුද්ධ වෙන ඉවරයි මෙන්න මේ ඒ නාම රූප නිරෝධය තමයි වේදනා නිරෝධයෙන් සංහා නිරෝධය අත්තන ආකාරයයි මේ පටිච්ච සමුප්පාද දේශනාව තුළින් වේදනා නිරෝධා සංහා නිරෝධය කියලා හිතනවා. ඒක ඊට පස්සේ ක්‍රියාත්මක වන්නේ වේදනාව කෙරෙහි තියෙන සංග්‍රහයේ මෙතකොට ඒක වශයෙන් විඥාන පිළිමය මෙන්න මේ වේදනාවේ නිරෝධයෙන් සංහානකෝදී සිදුවන්නේ. මොකද වේදනා නිරෝධය නාම රූප නිරෝධය අත්‍යන්ත වේදනාව පිළිබඳ තියෙන සංග්‍රහයේ නැතිවන්නට ඕන. ඒක නැති නොවුන් මේ නාම රූප නිරෝධය හදන්නට බෑ. එනිසා මේ දිනකට දෙලලා කියලා. අනේ තමයි. නේද? ඒකෝට මේ දිනකට දැන් පැයකට පමණ කාලයක් තිස්සේ ධර්ම දේශනා කරන සම්බන්ධතාව අවස්ථන අද මුල් දවස් පුරාම භාවනාවේ දේශනා කරනකොට විශේෂයෙන් වේදනානුපස්සනාවට විශේෂ අවධානයක් යොමු කරලා